දේශකයන්න් වහන්සේ ඇතුළු ධර්ම ශ්‍රවණය කරන හැම දිනාටම ආශිර්වාද කිරීම වික්‍රමරත්න පවුලේ සැමටත් සියලු ඥාති හිත මිත්‍රාදීන්ටත් ඒ වගේම ධර්මදේශනාව සඳහා අවශ්‍ය පසුබිම සලසලා දුන්නු අධිකාරම් මැතිතුමා ඒ වගේම සියස නාලිකාවේ සියලු දෙනාමත් ලංකා වාසී ලෝක වාසී සැමටත් නිදුක් නිරෝගී සුවය චිරජීවනයේ ප්‍රාර්ථනා කරමින් අද ධර්මදේශනාවෙහි දායකත්වයේ දරන්නේ ඒ පින්වත් පිරිස විසින් අද ධර්ම දේශනාවේ මාතෘකාව හැටියට ආරාධනා කරන්නට යෙදුනේ ဒ ුතිය ආඝාත පටිවිණය සූත්‍රය ඇසුරින් වෛර ක්‍රෝධ සිතුවිලි නැති කරගන්නා ක්‍රමවේදයන් පැහැදිලි කර දෙන හැටියට. ඒ අනුව අද ධර්ම දේශනාව සඳහා අපි මාතෘකා පාඩේ හැටියට සිහිපත් කළේ අංගුත්තර නිකායේ පංචක නිපාතේ ද ุติ ය ආඝාත පටිවිණය සූත්‍රයේහි දැක්වෙන දේශනා පාඩය. මේ සූත්‍ර දේශනාව දේශනා කරන්නේ බුදුරජාණන් වහන්සේ විසින් නොවේ මේ සම්බුද්ධ ශාසනයෙහි භික්ෂුන් වහන්සේලා අතර මහා ප්‍රඥයන් වහන්සේ හැටියට ප්‍රකට වුණු බුදුරජාණන් වහන්සේගේ පවා ගෞරවයට පාත්‍ර වුණු සාරිපුත්‍ර මහරහතන් වහන්සේ විසිනි. සරියුත් මහරහතන් වහන්සේ බොහෝ අවස්ථාවලදී භික්ෂුන් වහන්සේලා විසින් අසන දහම් පැන වලට පිළිතුරු දීම වශයෙන්ුත් ඒ වගේම තමන් වහන්සේ විසින්ම යම් යම් භික්ෂුන් වහන්සේලාට ප්‍රයෝජනවත් වේවි කියලා තමන් වහන්සේම තීරණය කරන දහම් කරුණු උන්වහන්සේම මතු කරලත් භික්ෂුන් වහන්සේලාට බොහෝ අවස්ථාවල පැහැදිලි කරලා දීලා තියෙනවා මේ ဒ ුතිය ආඝාත පටිවිණය සූත්‍රයත් සරියුත් මහරහතන් වහන්සේ විසින්ම මතු කරලා භික්ෂුන් වහන්සේලාට දේශනා කරන ලද සූත්‍ර දේශනාවක්. මෙහිදී උන්වහන්සේ සිහිපත් කරනවා පංචමේ ආවසෝ ආඝාත පටිවිණය. යත්ත භික්ඛුනෝ uppannෝ ආඝාතෝ සබ්බසෝ පටිවිණේ තබ්බෝ. ආයුෂ්මත් වරුනේ භික්ෂුන් වහන්සේලාට යම් තැනක ආඝාතයක් ආඝාත කියලා කියන්නේ ක්‍රෝධය මනසේ මතුවෙන පටිඝය එතකොට ඒ බඳු ආඝාතයක් ක්‍රෝධයක් පටිඝයක් මතුනොත් ඒ මතුවෙන ක්‍රෝධය පටිඝය ਸਰව සම්පූර්ණයෙන්ම දුරු කළ යුතු අවස්ථා පහක් තියෙනවායි කියලා සරියුත් හාමුදුරුව මෙහිදී පැහැදිලි කරනවා එතකොට ආඝාත කියලා කියන්නේ යම් කරුණක් සම්බන්ධව අපේ මනසේ තදින් ඇතිවෙන කෝපය, ద్వේෂය. එතකොට ඒ ආඝාතය සමහර වෙලාවට දීර්ඝකාලීනව මනසේ පවතින්නට පුළුවන්. එතකොට තමයි ඒක වෛරයක් කියලා හඳුන්වන්නේ. ඉතින් භික්ෂුන් වහන්සේලාට සරියුත් හාමුදුරුවෝ මෙහිදී පැහැදිලි කරන්නේ යම් තැනක ආඝාතයක් මතුවෙනවා නම් යම් කෙනෙක් පිළිබඳව පටිඝයක්, ක්‍රෝධයක් උපදිනවා නම් ඒක ਸਰව සම්පූර්ණයෙන්ම දුරු කිරීම සඳහා මේ ක්‍රම පහක් භාවිතයට ගන්නට පුළුවන්. එහෙම නැත්නම් ඒ ආඝාතය දුරු කළ හැකි කළ යුතු ක්‍රම පහක් තියෙනවා කියන බවයි මෙහිදී උන්වහන්සේ සිහිපත් කරන්නේ. එතකොට ඒ විදිහෙන් පැහැදිලි කරලා සරියුත් හාමුදුරුවෝ ඉන් අනතුරුව මේ ක්‍රම පහ කුමක්ද කියලා දක්වනවා. එහෙම නැත්නම් අවස්ථා පහ කුමක්ද කියලා පැහැදිලි කරනවා. ඉදහවසෝ ඒකච්චෝ පුද්ගලෝ අපරිසුද්ධ කාය සමාචාරෝ හෝති පරිසුද්ධ වචී සමාචාරෝ. ඒව රූපේ පියාවසෝ පුද්ගලේ ආඝාතෝ පටිවිනේ තබ්බෝ. මේ විදිහට සරියුත්හාමුදුරුව මෙහිදී පැහැදිලි කරනවා ආඝාතේ දුරු කළ යුතු පළවෙනි අවස්ථාව. එහෙම නැත්නම් පළමු පුද්ගලයා කවුද කියන බව ඒ පුද්ගලයා තමයි අපරිසුද්ධ කාය සමාචාරෝ හෝති පරිසුද්ධ වචී සමාචාරෝ. ඇතැම් පුද්ගලයෝ මේ සමාජයේ ඉන්නවා ඒ අයගේ කායික හැසිරීම එතරම් යහපත් නැහැ. පිරිසිදු නැහැ. නමුත් පරිසුද්ධ වචී සමාචාරෝ කතා බහ බොහොම ප්‍රියශීලී ඒ වගේම හිතලා මතලා කල්පනාවෙන් කතා කරනවා අනිත් අයගේ හිත් රිද්දන්නට ඒ වගේම අනිත් අයගේ කෝපය ජනිත වෙන හැටියට ඒ බඳු කතා බහක් නැහැ නමුත් ඒ තනත්තාගේ ක්‍රියාව එතරම් ਵਿਚාරපූර්වක නැහැ අනිත් අය සමග ගැටෙන විදිහට අනිත් අයගේ හිත් රිදෙන විදිහට බිඳෙන විදිහට නුරුස්සන විදිහට ඒ තනත්තා යම් යම් කටයුතු කරනවා. එතකොට මේ බඳු පුද්ගලයන් පිළිබඳව භික්ෂුවගේ සිතෙහි උපදින ආඝාතයේ හෙවත් පටිඝය දුරු කළ යුතුය. මේ පළවෙනි අවස්ථාව එහෙම නැත්නම් පළවෙනි පුද්ගලයා. දෙවෙනි පුද්ගලයා සරියුත් හාමුදුරුව පැහැදිලි කරනවා ඉදපනාවසෝ ඒකච්ඡස්ස පුද්ගලස්ස අපරිසුද්ධ වචී සමාචාරෝ හෝති පරිසුද්ධ කාය සමාචාරෝ ඒව රූපේ පියාවසෝ පුද්ගලයා වාස් ආඝාතෝ පටිවිනේතබ්බෝ තව සමහර පුද්ගලයෝ ඉන්නවා ඒ අයගේ වචනය බොහොම ව්‍යාකූලයි. එහෙම නැත්නම් ඒ අය වාචසික වශයෙන් අනිත් අයගේ සිත් රිදෙන හැටියට, සිත් බිඳෙන හැටියට, කෝපය මතුවෙන හැටියට කතා කරනවා අවිචාරශීලීව. වචන හසුරවන්නේ කල්පනාවෙන් නෙමෙයි. නමුත් කායික වශයෙන් ඒ අය අනිත් අයට හිංසාවක් කරන්නේ නැහැ, අනර්ථයක් කරන්නේ නැහැ. නපුරක් කරන්නේ නැහැ. පරිස්සමින් කටයුතු කරනවා. කායික වශයෙන් ලෝකෙට අනතුරක් නැහැ. නමුත් වචන කතා කිරීම තුළ එතරම් ਵਿਚාරපූර්වක බවක් නැහැ. බොහෝ කොට අනිත් අයගේ සිත් රිදෙනවා, සිත් බිඳෙනවා. ඒ බඳු පුද්ගලයෝ සමාජයේ ඉන්නවා. ඒව රූපේපි ආවසෝ පුද්ගලේ ආඝාතෝ පටිවිනේතබ්බෝ. ඒ බඳු පුද්ගලයා කෙරෙහි අපේ මනසේ හටගන්නා ආඝාතය, පටිඝය දුරු කළ යුතුයි කියලා සරියුත් හාමුදුරුවෝ පැහැදිලි කරනවා. ඊළඟට තුන්වෙනි පුද්ගලයා තමයි ඉදපනාවසෝ ඒකච්චස්ස පුද්ගලස්ස අපරිසුද්ධ කාය සමාචාරෝ හෝති අපරිසුද්ධ වචී සමාචාරෝ ලබතිච්ච කාලේන කාලං චේතසෝ විවරං චේතසෝ පසාදා ඒව රූපේ පියාවසෝ පුද්ගලේ ආඝාතෝ පටිවිනේ තබ්බෝ ඊළඟට තුන්වෙනි පුද්ගලයාගේ ස්වභාවය තමයි ඒ පුද්ගලයාගේ කාය සමාචාරයත් පිරිසුදු නැහැ. වචී සමාචාරයත් පිරිසුදු නැහැ. ඒ කියන්නේ කරන කටයුතුත් අන් අයගේ සිත් රිදෙන, සිත් බිඳෙන ආකාරයෙන් අවිචාරවත්වයි කටයුතු කරන්නේ. ඒ වගේම වචන කතා කළත් අනිත් අයට හිත රිදෙයිද, හිත බිඳෙයිද, සිත් තැවුලක් ඇති වෙයිද, ගැටුමක් ඇති වෙයිද කියලා එහෙම සිතලා බලන්නේ, කල්පනාකාරී වෙන්නේ, කටට ආපු දේ එහෙමම පිට කරනවා. ਵਿਚාරයක් නැහැ. එතකොට කායික වශයෙන් සංවරයකුත් නැහැ මානසික වාචික වශයෙන් සංවරයකුත් නැහැ. නමුත් ඒතනත්තා ලබතිච්ච කාලේන කාලං චේතසෝ විවරං චේතසෝ පසාදං. නමුත් ඒතනත්තා මානසික වශයෙන් විටින් විට යම්කිසි කර්මස්ථානයක සිත සංසුන් කරන්නට උත්සාහ කරනවා භාවනා අරමුණකට මනස යොමු කරන අවධානය යොමු කරනවා ඒ වගේම සිතේ ප්‍රසාදය ඇතිවන අවස්ථා තියෙනවා. මානසික වශයෙන් යම් කෙසේ කුසලාරම්මණයක පිහිටන අවස්ථා තියෙනවා. ಗುಣධම් වඩන්නට උත්සාහ කරන අවස්ථා තියෙනවා. නමුත් කායික වශයෙන් වාචසික වශයෙන් ගත්තහම කිසිම ਵਿਚාරපූර්වක බවක් නැහැ. නිරන්තරයෙන් අනිත් අයට රිදෙන, ගැටෙන, හැපෙන විදිහට තමයි වැඩ කරන්නේ, කතා කරන්නේ. ඉතින් ඒ බඳු පුද්ගලයා කෙරෙහි ඇති වෙන ආඝාතයත් දුරු කළ යුතුයි කියලා සරියත් හාමුදුරුව සිහිපත් කරනවා. ඊළඟට හතරවෙනි පුද්ගලයා තමයි ඉදපනාවසෝ ඒකච්චස්ස පුද්ගලස්ස අපරිසුද්ධ කාය සමාචාරෝ හෝති අපරිසුද්ධ වචී සමාචාරෝ නච ලබති කාලේන කාලං චේතසෝ විවරං චේතසෝ පසාද ඒව රූපේ පියාවසෝ පුද්ගලේ ආඝාතෝ පටිවිනේතබ්බ එතකොට හතරවෙනි පුද්ගලයා කායික වශයෙන් උත් සංවර බවක් නැහැ. වාචසික වශයෙන්ුත් සංවර බවක් නැහැ. ඒ වගේම මානසිකවත් ඒතනත්තා විටින් විටවත් අර ಗುಣධමකට යොමු වෙන බවක් පෙනෙන්නේ නැහැ. නමුත් ඒබඳු පුද්ගලයා කෙරෙහිත් ආඝාතය හෙවත් පටිඝය දුරු කළ යුතුය කියලා සරියුත් හාමුදුරුව පැහැදිලි කරනවා. ඊළඟට පස්වෙනි පුද්ගලයා තමයි ඉදපන ආවසෝ ඒකච්ඡස්ස පුද්ගලස්ස පරිසුද්ධ කාය සමාචාරෝ හෝති පරිසුද්ධ වචී සමාචාරෝ ලබතිච කාලේන කාලං චේතසෝ පසාදං චේතසෝ විවරං චේතසෝ පසාදං ඒව රූපේපි ආවසෝ පුද්ගලේ ආඝාතෝ පටිවිනේතබ්බෝ පස්වෙනි පුද්ගලයා කායික වශයෙන්ොත් බොහොම ප්‍රියමනාපයි ඒ කියන්නේ කාය කාය සමාචාරයන් බොහොම කල්පනාකාරීව සිහිනුවණින් පවත්වන්නේ කාටවත් හිත රිදෙන හිත බිඳෙන විදිහට පටිඝය ඇති වෙන විදිහට වැඩ කරන්නේ නැහැ. වාචසිකවත් ඒ තැනත්තා බොහොම සංවරයි. වචනයත් බොහොම පරිස්සමෙන් හසුරුවන්නේ. ඒ වගේම මානසිකවත් විටින් විට බණ දහම් පුහුණු කරන්නට, භාවනා කරන්නට යහපත් මානසික ගුණාංගයන් ගොඩනගන්නට ඒ තැනත්තා ප්‍රයාත්මක වෙනවා. එතකොට එතනත්තාගේ කායික වාචසික මානසික කියන මේ තුන් දොරම සංවරශීලීව හසුරුවා ගන්නට එතනත්තා උනන්දු වෙනවා. ඒව රූපේපි ආවසෝ පුද්ගලේ ආඝාතෝ පටිවිනේතබ්බෝ එබඳු පුද්ගලයා කෙරෙහි ඇති වෙන ආඝාතය දුරු කළ යුතුයි කියලා සරියුත් හාමුදුරුව පැහැදිලි කරනවා. දැන් මෙතනදී කෙනෙකුට හිතෙන්න පුළුවන් අර මුලින් කියන ලද පුද්ගලයෝ හතර දෙනාගේ යම් යම් අඩුපාඩුකම් තියෙනවා. හැබැයි මේ පස්වෙනුවට දක්වන පුද්ගලයාගේ එහෙම අඩුපාඩුවක් පෙනෙන්නට නෑ. කාය සමාචාරයත් බොහොම සංවරයි, වචී සමාචාරයත් සංවරයි. මානසික වශයෙන්ුත් ඒතනත්තා හොඳ මානසික තත්වයක පවතිනවා. ඉතින් එහෙම කෙනෙක් කෙරෙහි කොහොමද පටිඝයක් ආඝාතයක් ඇති වෙන්නේ කියලා හිතෙන්නට පුළුවන්. මේක ඉතාමත්ම වැදගත් කාරණයක් වෙනතුනේ. ඒ මොකද දැන් අපි හුඟක් දෙනෙකුට හිතෙන්නේ මේ පටිඝය ඇති වෙන පටිඝය කියලා කියන්නේ අරමුණෙහි ගැටෙන ගතිය. ඒ අරමුණෙහි ගැටෙන ගතිය තමයි ද්වේෂය, කෝපය, ආඝාතය, වෛරය, ඊළඟට අප්‍රසන්න බව, කලකිරීම, එපා වීම, නොසතුට, නුරුස්නා බව, දුක, ශෝකය, ඊර්ෂ්‍යාව, භීතිය මේ විවිධ නම් වලින් හඳුන්වන්නේ අරමුණෙහි ගැටෙන ගතිය. එතකොට ඒ අරමුණෙහි ගැටෙන්නේ අපේ මනස කුමක් නිසාද කියලා සිතනකොට අපි හුඟක් දෙනෙකුට එකවරම පෙනෙන්නේ එකවරම හැඟෙන්නේ බාහිර පුද්ගලයන්ගේ ක්‍රියාකාරකම් වල තියෙන දෝෂය නිසා තමයි අපේ හිත නරක වෙන්නේ කියන්නේ. අනිත් කෙනාගේ කායික හැසිරීම වල තියෙන නුසුදුසු බව, ඒ වගේ මේ තනත්තාගේ වචන කතා කිරීමේ තියෙන නුසුදුසු බව, ඒ තනත්තා මානසික වශයෙන් දේවල් සිතන පතන ආකාරය, ආකල්ප, හැඟීම්, සිතුම් පැතුම් ඒවා හිතෙන දොස් සහිත බව ඒව නිසා තමයි අපිට මේ නොසතුට නුරුස්නා බව ඇති වෙන්නේ කියලා අපිට බැලෝ බැල්මට හිතෙන්නේ. නමුත් එය නොවේ සත්‍ය අනිත් කෙනා කරන දේ කියන දේ සිතන දේ හරි වුණත් වැරදි වුණත් ඒ අනුව නෙවෙයි අපේ මනසේ කෝපය ජනිත වෙන්නේ. එහෙනම් කුමක් මතද අනිත් කෙනා කරන දේ වැරදි ඒක නුසුදුසුයි ඒක නොකල යුත්තක් කියලා අපි සිතන නිසා අපි ඒ පිළිබඳව ප්‍රතිවිරෝධාකාරයෙන් ආකල්පයක් ඇති කරගන්න නිසායි අපේ මනසේ ගැටුම නිර්මාණය වෙන්නේ. එහෙනම් වඩා වැදගත් වෙන්නේ අනිත් කෙනා කරන කියන සිතන දේ නෙමෙයි. ඒ අනිත් කෙනා කරන කියන සිතන දේ පිළිබඳව මම මොකද්ද හිතන්නේ? මම කොහොමද ඒකට ප්‍රතිචාර දක්වන්නේ? අන්න ඒකයි අපේ මනසේ කෝපය ඇතිවීමේ ප්‍රධාන හේතුව වේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනෝ ලෝකේ යමක් ජනිත වෙන හේතු සහ ප්‍රත්‍ය කියලා காரணා දෙකක් තියෙනවා. වෙන තුන අහලා තියෙනවනේ හේතු ප්‍රත්‍යයන්ගෙන් තමයි දේවල් ජනිත වෙන්නේ. දේවල් හටගන්නේ. හේතු කියලා කියන්නේ මූල සාධකය. ප්‍රත්‍ය කියලා කියන්නේ ඒකට උපකාර වෙන අවශේෂ සාධක. මේ වචන දෙකම සමානාර්ථයෙන් යොදලා තියෙන තැනුත් අපට හමු වෙනවා. නමුත් බොහෝ අවස්ථාවල අපට වටහා ගන්නට පුළුවන් ධර්මයේ පැහැදිලි කරන ආකාරයට හේතු කියලා කියන්නේ මූල සාධකේ. ප්‍රත්‍ය කියලා කියන්නේ ඒකට උපකාරක සාධකේ. ඒ විදිහෙන් හඳුනාගත්තොත් තමයි අපිට ගැටලු निराකරණය කරන්න වඩා පහසු දැන් හුඟක් වෙලාවට ගැටලුවක් निराකරණය කරන්න බලනකොටම අපට හේතුව නෙමේ ප්‍රත්‍ය තමයි ප්‍රකටව පෙනෙන්නේ. මොකද්ද ප්‍රත්‍ය කියන්නේ බාහිර සාධකේ. දැන් අපේ මනසේ කෝපය ඇති වෙන්න, ගැටීම ඇති වෙන්න, පටිඝය, ආඝාතය ඇති වෙන්න මොකද්ද හේතුව කියලා බලනකොටම අපට එකවරම පෙනෙන්නේ බාහිර සාධක ටික. ඒ නිසානේ හුඟක් දෙනෙකුගෙන් තරහ ගන්න කුමක් නිසාද කියලා අහනකොටම එයා උත්තර දෙන්නේ මේ අනිත් අය අපට හිතේ සැහැල්ලුවෙන් ඉඳ දෙන්නේ නැහැ. ඒගොල්ලෝ කරන දේවල් නිසා තමයි අපට මේ තරහ යන්නේ. ඒගොල්ලෝ කියන දේවල් නිසා ඒගොල්ලන්ගේ සිතුම් පැතුම් ආකල්ප නිසා තමයි අපි මේ නිරන්තරයෙන් හිත නරක කරගන්නේ. එතකොට අපට හිතේ සැහැල්ලුවෙන් හිතේ සැනසීමෙන් ඉන්න දෙන්නේ නැත්තේ මේ අනිත්‍ය විසින් තමයි. ඒගොල්ලෝ කියන කරන සිතන දේවල් විසින් තමයි අපිව කුපිත කරන්න කියලා හුඟක් දෙනා පිළිතුරු දෙන්නේ හුඟක් දෙනා හිතන්නේ එහෙමයි. ඇත්තටම අනිත් කෙනා කරන කියන සිතන දේ අපේ කෝපය මතුවෙන්නට කරුණක් වෙන්න පුළුවන්. නමුත් ඒක බාහිර කාරණයක් පමණයි. අන්න ඒ නිසයි ඒකට ප්‍රත්‍ය කියලා කියන්නේ. එහෙනම් හේතුව මොකක්ද? මගේ මනසින් මම ඒ පිළිබඳව සිතූ ආකාරය. මගේ මනසේ ද්වේෂය, කෝපය තවම ප්‍රහාණය කරලා නැහැ. ඒ ප්‍රහාණය කරලා නැති ද්වේෂ මූලය මගේ මනසේ එහෙම නැත්නම් පටිඝ මූලය මගේ මනසේ තවම තියෙනවා. අනාගාමි මාර්ගඥාණයෙන් තමයි පටිඝ මූලය දුරු කරන්නේ. එතකොට එතෙක් පටිඝ මූලය තියෙනවා. හැබැයි පටිඝ මූලය තිබිච්ච පමණට හැම මොහොතකම තමන් කෝපයෙන් ඉන්නට ඕන කියලා නියමයක් නැහැ. ඒ තමන්ගේ මනසේ තියෙන ද්වේෂ මූලය මතුවෙන්නේ අපි හිතන විදිහත් එක්ක, අපි කල්පනා කරන විදිහත් එක්ක. දැන් අනිත් කෙනා කරපු දේ හරි වුණත් වැරදි වුණත් අපි ඒ ගැන සිතන විදිහ මත තමයි අපේ කෝපය මතුවේ. උදාහරණයක් හැටියට ගත්තොත් අපි හිතමු යම් කිසි කෙනෙක් බොහොම සතුටින් සිනාසෙනවා. එතකොට ඒ තනත්තා සතුටින් සිනාසෙන අවස්ථාවේ අපිත් හොඳ මානසික තත්ත්වෙන් අපිත් හොඳ සතුටින් ඉන්න අවස්ථාවක් නම් ඒ තනත්තාගේ සිනහව ප්‍රියශීලීව තමයි අපි දකින්නේ. හැබැයි අනිත් කෙනා සුහදශීලීව hina වෙනකොට අපි නොසතුටින් නම් ඉන්නේ. අපි වෙනත් කාරණයකට ගැටිලා නම් ඉන්නේ. එහෙම නැත්නම් කරන්න ගිය දෙයක් වැරදිලා අපහසුතාවයටපත් වෙලා අනිත් අය ඉදිරියේ සමච්චලයට ලක් වෙලා එහෙම මානසික අපහසුතාවයකින් ඉන්න අවස්ථාවක නම් අනිත් නැත්තා hina වෙන්නේ. ඔහු hina වෙන්නේ සුහදශීලීව වුණාට ඒ සිනහව ගැන අපට කෝපයක් මතුවෙන්නට පුළුවන්. දැන් එතකොට අවස්ථා දෙකේම ඒතනත්තා සුහදශීලීව සිනාසෙනවා. නමුත් අපි ඉන්න මානසික තත්ත්වය මත අපි ඒකට ප්‍රතිචාර දක්වන විදිහ මත විටක ඔහුගේ හෝ ඇයගේ සිනහව අපට ප්‍රියමනාප වෙනවා. විටක ඒ සිනහවම අපට කෝපය ජනිත කරන්නට හේතු එහෙමනම් කෙනෙකු හිත සතුටින් සුහදශීලීව සිනාසීම අපේ කෝපය මතු කරන්න හේතු වෙනවද අපේ සතුට මතු කරන්න හේතු වෙනවද ඒක තීරණය වෙන්නේ ඒ තනත්තාගේ සිනහව මත නෙමේ අපි ඒකට ප්‍රතිචාර දක්වන ආකාරය මත අන්න ඒ නිසයි අපි තේරුම් ගන්න නැත්තේ මේ බාහිර කාරණේ නෙවෙයි අපේ කෝපය මතුවීමේ ප්‍රධාන සාධකය වෙන්නේ ඒක බාහිර ප්‍රත්‍යක් පමණයි මූල සාධකය වෙන්නේ හැබැයි හේතුව වෙන්නේ අපි ඒ පිළිබඳව සිතන ආකාරයයි ඊළඟට අපි මේකේ අනිත් පැත්ත බැලුවෙන් පස්සේ ඒ කියන්නේ දැන් යම් කෙනෙක් වැරද්දක් කරනවා. තව කෙනෙක් වැරද්දක් කරන හැම මොහොතකම අපට තරහ යනවාද? නෑ එහෙම වෙන්නේත් නෑ. අනිත් කෙනා වරදක් කරනවා දැකපු අවස්ථාවල ඕන තරම් අපි නිහඬ වෙන අවස්ථා තියෙනවා. ඒක ඒ ගැන අපි සිනාසෙන අවස්ථා තියෙනවා. ඒක ගැන උපහාසාත්මකව කතා කරන අවස්ථා තියෙනවා. ඒ ගැන ඒ පිළිබඳව සමච්චල් කරන අවස්ථා තියෙනවා. ඒ වගේම ඒක නොසලකා හැරලා ඒක ගණන් ගන්න නැතුව නිහඬ වෙන අවස්ථා තියෙනවා. නමුත් සමහර අවස්ථාවල විතරයි අනිත් අය කරන වැරදි පිළිබඳව අපි කුපිත වෙන්නේ. එහෙනම් ඒ කුපිත වෙන්නේ කවර අවස්ථාවලදීද? ඒතනත්තා මේ වරද නොකල යුතුයි. ඒ කරපු වැරද්දෙන් දැන් මටත් අපවාදයක් එනවා මටත් ඒකේ යම් සම්බන්ධතාවයක් කොනක් හිටිනවා අන්න ඒ වගේ අවස්ථාවල තමයි තව කෙනෙක් කරන වරදක් පිළිබඳව අපේ මනසේ නොසතුට කෝපය මතුවෙන. තවත් විවිධ කාරණා තියෙන්නට පුළුවන් ප්‍රධාන වශයෙන්ම අපි ඒ පිළිබඳව සිතන විදිහ. ඒ ඒක නොකල යුත්තක්, ඒක නොකිව යුත්තක්. ඒ කරපු දේ සුදුසු නැහැ. එහෙම නොකර ඉන්නටයි තිබුණේ. ඒ වගේම එහෙම කිරීම නිසා මටත් ඒකෙන් අපවාදයක් එනවා. මටත් ලැජ්ජාවක් ඇති වෙනවා. මටත් දැන් ඒකට වග කියන්න වෙනවා. මමත් වැරදිකාරයෙක් වෙනවා. අන්න ඒ විදිහෙන් හිතන අවස්ථාවලදී තමයි අපට ඒ පිළිබඳව කෝපයක් මතුවෙන්නේ. දැන් සරල උදාහරණයක් ගත්තොත් වෙනත් කෙනෙකුගේ දරුවෙක් වැරද්දක් කළා කියලා අපට තරහ නොෙන්නට පුළුවන්. හැබැයි තමන්ගේ දරුවා වරදක් කළොත් තරහ එන්නට පුළුවන්. ඒ මොකද අනිත් කෙනාගේ දරුවා කරන වැරද්ද මට අදාළ නැහැ. ඒකෙන් මට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. නමුත් තමන්ගේ දරුවා වරදක් කළොත් ඒකෙන් මට ගැටලුවක් මතුවේ. එහෙම හිතනකොට තමන්ගේ දරුවා කරන වරද පිළිබඳව තමන්ට කෝපයක් මතුවෙනවා. සමහර මව්පියන්ට තමන්ගේ දරුවා වැරද්දක් කරනකොට කෝපයක් මතුවෙන්නේ අනුන්ගේ දරුවා වැරද්දක් කරනකොට කෝපයක් මතුවෙනවා. ඇයි අපේ දරුවා එහෙම වැරදි කරන කෙනෙක් නෙමෙයි. අපේ දරුවා යම් වරදක් කළා නම් ඒ මොකක් හරි හේතුවක් නිසායි එහෙම කරන්නේ. එහෙම ආවට ගියාට වැරද්දක් කරන කෙනෙක් නෙමෙයි. ඒ නිසා එයා හොඳට හිතලා බලලා බුද්ධිමත්ව කටයුතු කරන කෙනෙක්. එයාට මොකක් හරි කෙනෙහිලිකමක් කරන්න ඇති. ඒ නිසා එයා ආයේ වැරද්ද කළේ කියලා තමන්ගේ දරුවා නිදොස් ආකාරයෙන් දකින්නට උත්සාහ කරන මව්පියන්ට තමන්ගේ දරුවා වැරද්දක් කළාම කෝපයක් ඇති වෙන්නේ නැහැ. හැබැයි පිටදරුවෙක් ඒ වරදම කළයින් පස්සේ ඒ මව්පියන්ට කෝපය ඇති වෙන්න පුළුවන්. මෙන්න මේ විදිහට ඇත්තටම කෝපය මතුවෙන්නේ කවර කරුණකදීද කියලා අපිට නිශ්චිතව කියන්න පුළුවන් කමක් නැහැ. තමන්ගේ දරුවාගේ වරදේදීද, අනුන්ගේ දරුවා වැරද්දක් කරනකොටද, එහෙම නැත්නම් තමන්ගේ බිරිඳගේ වරදක් නිසාද, සැමියාගේ වරදක් නිසාද, මව්පියන්ගේ වරදක් නිසාද ඒ කිසිවක් නිසා නොවේ යමක් පිළිබඳව අපි සිතනවා නම් ඒ කරපු දේ වැරදි, ඒක සුදුසු නැහැ, ඒක නොකර ඉන්නටයි තිබුණේ, ඒක නොකර සිටින්නට හැකියාව තියෙද්දිත් මේ විදිහට මේ වැරද්ද කළේ ඒකෙන් මෙච්චර අනර්ථයක් වෙනවනේ අපටත් ඒකෙන් අපවාද විඳින්න සිද්ධ වෙනවනේ මටත් බණුන් අහන්න වෙනවනේ මමත් ඒකේ කොනකට සම්බන්ධ වෙනවනේ අන්නේ විදිහෙන් සිතන්න පෙළඹෙන තැන තමයි අපට කෝපය මතුවෙන්නේ ඒකෙන් Tamanට අපහාසයක් සිද්ධ වුණාය, Tamanට අවඥාවක් සිද්ධ වුණාය, Tamanව නොසලකා හැරියාය, Taman අභිබවා ක්‍රියාත්මක කළාය. එතකොට මම කියපු දේ ගණන් ගත්තේ නැතය. අන්න ඒ විදිහෙන් හිතනකොට තමයි අපිට කෝපයක් මතුවෙන්නේ. මේ විදිහට විවිධාකාරයෙන් අපි යමක් පිළිබඳව සිතන රටාව මත ප්‍රතිචාර දක්වන ආකාරය මත තමයි අපේ මනසේ ආඝාතයක් කෝපයක් මතු වෙනවද නැද්ද කියලා තීරණය ඒකට අනිත් කෙනා කරන වැරද්ද හෝ නිවැරද්ද නෙමේ බලපාන. ඒ නිසා ඇතැම් අවස්ථාවල අන් අය වැරදි කරනකොටත් අපේ මනසේ කෝපය මතු වෙන්නට පුළුවන්. සමහර අවස්ථාවල අන් අය නිවැරදිම දෙයක් කළාම අපේ මනසේ කෝපය මතුවෙන්න පුළුවන්. එහෙනම් දැන් නිවැරදි දෙයක් කළාම කෝපය මතුවෙන්නේ කුමක් නිසාද? ඒක වැරදි කියලා අපි හිතන නිසා. ඒකට හොඳම උදාහරණය තමයි සම්මා සම්බුදු කෙනෙක් කායිකවවත් වාචසිකවවත් මානසිකවවත් වරදක් කරන කෙනෙක් නෙමෙයි. නමුත් බුදුරජාණන් වහන්සේ පිළිබඳවත් කෝපය ඇති කරගත්ත දේවදත්ත හාමුදුරුවෝ. බුදුරජාණන් වහන්සේ ගැනත් කෝපය ඇති කරගත්ත සුප්පබුද්ධ රජුරෝ මාගන්ධියා බැමිණිය. ඇයි ඒගොල්ලෝ කල්පනා කළා බුදුරජාණන් වහන්සේ කළේ වරදක් කියලා. යසෝදරාව දරුවා ලැබිච්ච දවසේම දාලා ගියේ එක වැරදි කියලා සුප්පබුද්ධ රජුරෝ හිතනවා. එතකොට බෝසතාණන් වහන්සේ ඒක කරන්නේ මහා කරුණාවෙන් යුක්තව ලෝක සත්වයා කෙරෙහි කරුණාවෙන් යසෝදරාව කෙරෙහි රාහුල කුමාරයා කෙරෙහි සියලු දෙනා කෙරෙහි කරුණාවෙන් ප්‍රඥාවෙන් ගත්තු තීරණය. නමුත් ඒක වැරදි කියලා සුප්පබුද්ධ රජුරෝ හිතනකොට සුප්පබුද්ධ රජුරෝ ක්‍රෝධයක් ඇති කරගන්නවා වෛරයක් ඇති කරගන්නවා බුදුරජාණන් වහන්සේ පිළිබඳ. එතකොට මාගන්ධියා බැමිණියට නිවැරදි ලෝක ධර්මතාවයයි ප්‍රකට කළේ බුදුරජාණන් වහන්සේ. නමුත් එහෙම කතා කරපේක වැරදි තමන්ගේ රූපයට එහෙම අපහාස කරපේක වැරදි කියලා මාගන්ධියා සිතනවා. අන්නේ සිතුවිල්ලත් එක්ක තමයි ඇය කුපිත වෙන්නේ වෛර බඳගන්න. එතකොට කොයිතරම් නිවැරදි කෙනෙක් පිළිබඳව වුණත් අපට ආඝාතයක්, ක්‍රෝධයක් ඇති වෙන්නට පුළුවන්. ඒ තනත්තා කරන කියන දේ નિවරදිව වටහාගත නොහැකි වීම නිසා හෝ ඒ කරපු කියපු දේ Tamanට අපහාසයක් සිද්ධ වුණා එකෙන් Tamanට අනර්ථයක් සිද්ධ වුණා කියලා දකිනකොට ඒ නිසා කුපිත වෙන්නට පුළුවන්. දැන් දේවදත්ත හාමුදුරුව බෝසතාණන් වහන්සේ සමග ඒ ආඝාතයක් ඇති කරගන්න මුල් අවස්ථාව බැලුවෙන් පස්සේ සේරිවාණිජ ජාතකයේදී. එතකොට කච්චපුට වෙලෙන්දා වරදක් කළේ නැහැ. ඒ රන්තැටියට નિયම මිල තක්සේරු කරලා ධාර්මික වෙලෙන්දෙක් හැටියට එතනදී කළ යුතු දෙයි කළේ. නමුත් ඒකෙන් Tamanට අලාභයක් වුණා, Taman බොරුකාරයෙක් කියලා ප්‍රකට වුණා කියලා අර සේරි වාණිජ්‍ය වෙලෙන්දා හිතපු නිසා තමයි බෝසතාණන් වහන්සේ සමග වෛරයක් ඇති කරගත්තේ. මෙන්න මේ විදිහට අපි කොච්චර નિවරදිව වැඩ කළත් තව කෙනෙක් අපි සමග කෝපයක් ගැටුමක් ඇති කරගන්න පුළුවන්. අනිත් කෙනා කොච්චරව નિවරදිව වැඩ කළත් අපට එතනත්තා පිළිබඳව කෝපයක් ද්වේෂයක් මතුවෙන්නට පුළුවන්. ඒ නිසා සරියුත් හාමුදුරුව මේ සූත්‍රයේදී පස්වෙනි පුද්ගලයා හැටියට දේශනා කරන්නේ පරිසුද්ධ කාය සමාචාරෝ හෝති පරිසුද්ධ වචී සමාචාරෝ ලබතිච කාලේන කාලං චේතසෝ විවරං චේතසෝ පසාදා ඒව රූපේපි ආවසෝ පුද්ගලේ ආඝාතෝ පටිවිනේතපෝ යම් කෙනෙක් කායික වශයෙන් උත්සංවරයි වාචසික වශයෙන් උත්සංවරයි මානසික වශයෙන් උත්සංවරයි මනසින් ගුණනුවණ දියුණු කරනවා වචන වශයෙන් බොහොම සංවරව අවස්ථාවෝචිතව කතා කරනවා ක්‍රියාවත් අනුන්ට අනර්ථයක් නොවේ පවත්වන්නට දක්ෂයි නමුත් එබඳු සත්පුරුෂයෙක් කෙරෙහි අපේ මනසේ කෝපය ඇති වෙන්නට පුළුවන්, ආඝාතය ඇති වෙන්නට පුළුවන්. අන්නේ කෝපය ආඝාතය දුරු කළ යුතුයි කියන බව සරියුත් හාමුදුරුව මෙහිදී දක්වන්නේ. එහෙමනම් මේ කාරණා තේරුම් ගනිද්දී අපි විශේෂයෙන්ම අවබෝධ කරගත යුතු කරුණ තමයි කෝපය, ద్వේෂය අපේ මනසේ මතුවෙන්නේ බාහිර කාරණා නිසා නොවේ අභ්‍යන්තර කාරණා හෙවත් අපි ඒ පිළිබඳව සිතන ආකාරය මතයි එතකොට ඒ සිතන ආකාරය තමයි කෝපය මතුවීමේ ප්‍රධාන සාධකය වෙන්නේ හේතුව වෙන්නේ ප්‍රත්‍ය වෙන්නේ අර බාහිර කාරණා ටික. නමුත් අපි හුඟක් දෙනකොට එකවරට බැලූ බැල්මටම පෙනෙන්නේ අර ප්‍රත්‍ය තමයි ලොකුවට පෙනෙන්නේ ඒක තමයි මූල කාරණේ කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා හරියට මුදුන් මුල සහිත ගහක අපට මුදුන් මුලයි අවශේෂ මුල් පද්ධතියයි පොළව යට තියෙන්නේ. ඒ ටික පේන්නේ නැහැ. අපට ගහක් හැටියට බාධාවක් හැටියට පේන්නේ අර කඳ, අතු, කොළ මේ ටික තමයි. එතකොට ඒ ටිකෙන් ඉවත් ඒ ටික ඉවත් කරන්න ඕන කියලා, ඒ බාධකේ දුරු කරන්න ඕන කියලා ගහ කපලා එහෙම නැත්නම් අතු ටික කපලා ඉවත් කරන්න පුළුවන්. එතකොට ගැටලුව විසඳුණා වගේ පේනවා. හැබැයි මුදුන් මුල සහ අවශේෂ මුල් පද්ධතිය පොළව යට nirupadritaව තියෙන තාක්කල් ඒ ගස නැවත නැවත දලුලා ලියලන්නට පුළුවන්. ඇයි ප්‍රධාන මූලය තවමත් nirupadritaව තියෙන නිසා. අන්න වගේ යම් ගැටලුවක් නිර්මාණය වීමේ මූල සාධකයේ ප්‍රධාන හේතුව තියෙන තාක්කල් අවශේෂ සාධක ඉවත් කළයි කියලා ඒ ප්‍රශ්නයේ ගැටලුව ਸਰව සම්පූර්ණයෙන් निराකරණය කරන්න බෑ. එතකොට අපේ මනසේ ජනිත වෙන කෝපය, ద్వේෂය දුරු කරන්නට ඒ බාහිර පුද්ගලයා નિවරදි කරන්න හැදුවා කියලා. අනිත් කෙනා කරන කායික වැරද්ද අනිත් කෙනා කායික වශයෙන් සංවර කරලා ඒ වැරද්ද හැදුවයි කියලා අපේ කෝපය දුරු වෙන්නේ නැහැ. අනිත් කෙනා වාචසික වශයෙන් කරන වරද ඒක සකස් කළයි කියලා අපේ කෝපය ਸਰව සම්පූර්ණයෙන් දුරු වෙන්නේ නැහැ. එතකොට අර බාහිර සාධකේ වෙනස් වුනහම අපේ මනස කුපිත වෙන අවස්ථා අඩු වෙන්නට පුළුවන්. අද හුඟක් දෙනා භාවනා කරනවා කියලා, ගුණධම් වඩනවා කියලා කරන්න උත්සාහ කරන්නේ අර බාහිර සාධක වෙනස් කරනවා. අපේ මනස කුපිත කරන්නට යම් කරුණක් හේතු වෙනවා ඒ කාරණේ එතනින් ඉවත් කරනවා. ඉවත් කළාට පස්සේ අපේ මනස කුපිත කරන සාධකයේ නැති නිසා කෝපය මතුවෙන්නේ නැහැ. එතකොට දැන් මනස සංසුන්. දැන් මනස නිවිලා තියෙන්නේ වගේ හිතෙනවා, පෙනෙනවා, හැඟෙනවා. නමුත් නැවත කරුණක් පැමිණෙන තෙක් පමණයි ඒ සංවර බව තියෙන්නේ. යම් කාරණයක් පැමුණුණු තැන නැවතත් අපි වැරදි විදිහට හිතනවා. දැන් ඔය සමහර කෙනෙකුට මානසික රෝග මතුවෙන්නේ දැන් භාවනා කරන්න ගියාම මානසික රෝග මතුවෙනවා කියලා තියෙනවා. ඒතකොට ඒගොල්ලෝ හිතන්නේ මේ භාවනාවෙන් තමයි මේ තනත්තා උමතු වෙන්නේ. භාවනාවෙන් කවුරුවත් උමතු වෙන්නේ නැහැ. වැරදි විදිහට හිතන්න පුරුදු වෙලා තියෙනවා කුඩා කාලේ ඉඳලා. එතකොට ඒක උත්සන්න වෙන්න මතුවෙන්න අවශ්‍ය පසුබිමක් හැදෙනවා අර භාවනා කරන්න යොමු වුණාම. ඇත්තටම භාවනාවෙන් යම් අර්බුදයක් ඇති වෙනව නෙමෙයි භාවනා කරන්නට යොමු වුනහම බාහිර ලෝකය ගැන හිතන කල්පනා කරන தත්වෙන් මනස බැහැර කරලා අපි මානසිකව යම් අරමුණක් මෙනෙහි කරන්නට උත්සාහ කරනවා. එතකොට දැන් අර වැරදි විදිහට හිතන්න පුරුදු වෙච්ච පුද්ගලයාට Tamanගේ වැරදි චින්තනය ඔස්සේ හිතේ හැටියට ක්‍රියාත්මක වෙන්න අවස්ථාවක් සැලසෙනවා මෙතනදී. අර ලෝකෙත් එක්කලා ගනුදෙනු කරමින් ඉන්නකොට ඇසට පෙනෙන කනට ඇහෙන ඉන්ද්‍රයන්ට ස්පර්ශ වෙන දේත් එක්කලා නිතර නිතර මුහු වෙනකොට Tamanගේ වැරදි චින්තනය දිගින් දිගට පවත්වාගෙන යන්නට අවස්ථාවක් ලැබෙන්නේ ඒ අවස්ථාවක් නොලැබෙන නිසා විටින් විට වෙනස්කම් ඇති වෙන නිසා ඒතනත්තාගේ අර දුර්වල චින්තනය ඒ චින්තනයේ තියෙන දුබලකම උත්සන්න වෙන්නේ නැහැ. නමුත් භාවනා කරන්න යමු වුණාට පස්සේ අර බාහිර ලෝකයක් එක්කලා අරමුණු ගන්න තත්වෙන් නිදහස් වෙලා මානසික අරමුණක් එක්ක නැවත නැවත සිත පවත්වන්න උත්සාහවත් වෙනවා. අන්න එතනදී අර වැරදි චින්තනයකට පුරුදු වෙච්ච තැනත්තාට ඒ තමන්ගේ වැරදි චින්තනය දිගින් දිගට පවත්වාගෙන යන්නට හොඳ පසුබිමක් වටපිටාවක් හැදෙනවා. එතෙන්දී එතනත්තාගේ රෝගය උත්සන්න වෙන්න පුළුවන්. එතකොට කියන්නේ භාවනා කරලා පිස්සු හැදුනායි කියලා. භාවනාවෙන් පිස්සු හැදෙන්නේ ඒතනත්තාගේ වැරදි චින්තනය, ඒ චින්තනයේ තියෙන දෝෂය එතෙන්දි මතු වුණා කුමක් නිසාද? අර පසුබිම හැදුණු නිසා. එහෙනම් අපි ළඟ තියෙන සමහර දුර්වලකම් වහලා තියන්න පුළුවන් ඒ පසුබිම අයින් කළාම. හැබැයි ඒකෙන් කියන්නේ අපි පිරිසිදුයි අපි නිවැරදි කියන එක නෙමෙයි. ඒ පසුබිම සැකසෙන තෙක් එහෙම නැත්නම් ඒ දුර්වලකම මතුවෙන්නට අදාළ සාධක ටික පැමිණෙන තෙක් අපේ මනසේ දුර්වලකම් යටපත් වෙලා තියෙන්නත් පුළුවන්. ඒක 아무තු විශේෂත්වයක් නෙමෙයි. ඒ නිසා කෝපය, ద్వේෂය දුරු කරන්නට අවශ්‍ය නම් ඒ තනත්තා මූලික වශයෙන් මෙන්න මේ පොදු සාධකය තේරුම් ගන්නට ඕන. මොකද්ද පොදු සාධකය? අපේ මනසේ කෝපය, පටිඝය, ආඝාතය මතුවෙන්නේ ලෝකේ අනිත්‍යය කරන හොඳ නරක දේවල් නිසා නෙවෙයි. ඒ කරන කියන දේවල් පිළිබඳව අපි සිතන ආකාරය අනුවයි අපේ කෝපය, ద్వේෂය මතුවෙන්නේ කියන මේ කාරණය මූලිකව වටහා දැන් ඒ ටික තේරුම් අරගෙන ඊට පස්සේ සරියුත් හාමුදුරුව මෙහිදී පැහැදිලි කරනවා අර පළමු පුද්ගලයා කෙරෙහි කොහොමද කෝපය දුරු කරන්නේ දැන් පළමු පුද්ගලයා කවුද ඒ පළවෙනි පුද්ගලයා කායික වශයෙන් අසංවරයි වාචසික වශයෙන් සංවරයි ඒ කියන්නේ කරන කටයුතු අවිචාරවත්. ඒ කරන ක්‍රියාවන් නිසා අනිත් අයගේ සිත් රිදෙනවා, සිත් බිඳෙනවා, අනිත් අයට පීඩා ඇති වෙනවා. හැබැයි වාචසික වශයෙන් ඔහු එහෙම කාටවත් හානි කරන්නේ පීඩා කරන්නේ අනුන්ට රිදෙන විදිහේ වචන කතා කරන්නේ ප්‍රියශීලී මෘදුමලොක් කතා ඇති කෙනෙක්. නමුත් වැඩ කරනකොට අනිත් අය ගැන හිතන්නේ කල්පනා කරන්නේ නැහැ. බොහොම හිතුවක්කාර විදිහට කටයුතු කරනවා. ඒ නිසා ඔහු කරන ක්‍රියාවන්ගෙන් අනිත් අයට පීඩා ඇති වෙනවා. වචනෙන් කාටවත් හිංසනයක් නැහැ. මේ තමයි පළවෙනි පුද්ගලයා. ඉතින් ඒ බඳු පුද්ගලයා පිළිබඳව අපේ මනසේ කෝපයක්, ද්වේෂයක්, ආඝාතයක් ඇති වුණොත් සරියුත් හාමුදුරුව පැහැදිලි කරනවා ඒ බඳු අවස්ථාවලදී ඒ තනත්තාගේ අර කාය සමාචාරයන් ගැන හිතන්නට එපා. ඒ කියන්නේ ඔහු කරන වැඩ කටයුතු නිසානේ අපේ මනසේ කෝපය මතුවෙන්නේ. ඒ නිසා ඒ ඔහුගේ කායික වැරදි දේවල් ගැන හිතන්න එපා. අර වචනේ තියෙන මෘදු මොලොක් ගතිය, වචනේ තියෙන යහපත් බව, වාචසික සංවරය ගැන ඒ වෙලාවට මෙනෙහි කරන්න. ඒ මොකද දැන් අර අපේ හිත ගැටෙන කාරණේම නැවත නැවත සිහි කරන්න ගියොත් කෝපය උත්සන්න වෙනවා. ඒ නිසා ඒ වෙලාවට කුමක්ද කළ යුත්තේ? කෝපය ඇති වුනේ ඔහුගේ ක්‍රියාව නිසා නම් ඒ ක්‍රියාව ගැන මෙනෙහි කරන්නේ නැතුව ඔහුගේ යහපත් වූ වචන ගැන මෙනෙහි කරන්න. එහෙම මෙනෙහි කරන තැනැත්තාට කෝපය, ආඝාතය, පටිඝය දුරු කරලා හිත සැහැල්ලු කරගන්නට ඔහු කෙරෙහි මෙත් සිතක් ඇති කරගන්නට පුළුවන්කම තියෙනවා. මේක සරියොත් හාමුදුරුවෝ උදාහරණයක් හැටියට දක්වනවා. පාංශුකූල චීවර දරන්නා වූ භික්ෂුන් වහන්සේ නමක් මහමග වඩිනකොට යම් තැනක රෙදි කඩක් ඉවත දාලා තියෙනවා දකින්න. මුලින්ම උන්වහන්සේ ඒ රෙදි කඩ ළඟට ගිහිල්ලා වම් පාදයෙන් ඒ රෙදි කඩේ කොනක් පාගගෙන දකුණු පාදයෙන් ඒ රෙදි කඩ එහාට තල්ලු කරලා දිගහැරලා බලනවා මේ රෙදි කඩ සිවුරක් මසා ගන්නට ගත හැකි මට්ටමේ තියෙන එකක්ද දි รา පත් වෙලාද සතු සත්තු කාලද එහෙම නැත්නම් ඉරිලා විනාශ වෙලාද එහෙම බලන්නට උන්වහන්සේ වම් පාදයෙන් එය මැඩගෙන දකුණු පාදයෙන් ඒ රෙදි කඩ දිග හැරලා බලනවා. එහෙම බලනකොට උන්වහන්සේට පෙනෙනවා නම් මේකේ කොටසක් ගන්න පුළුවන්. කොටසක් දි รา පත් වෙලා කොටසක් ඉරිලා ගිහිල්ලා කොටසක් මේකෙන් ගන්න පුළුවන් සිවුරකට අඳන එකට ප්‍රයෝජන ගන්නට පුළුවන් කියලා උන්වහන්සේට පෙනුනොත් ඒ රෙදි කඩෙහි දි รา පත් වුණු කොටස් ඉවත් කරලා ඉරලා දාලා අර ඉරිලා වැරහැලි වෙලා තියෙන කොටස් ඉරලා ඉවත් කරලා හොඳ රෙදි කඩ අරගෙන උන්වහන්සේ නික්ම අන්න ඒ වගේ මේ කායික වශයෙන් කරන දේවල් වලින් අනිත් අයට පීඩා ඇති වෙන, හිංසා ඇති වෙන, අවිචාරවත් විදිහට හිතුවක්කාර විදිහට වැඩ කරන පුද්ගලයා ගැන අපට තරහක් කෝපයක් ඇති වෙනවා නම් ඔහුගේ ඒ අවිචාරවත් ක්‍රියාව ගැන නැවත නැවත මෙනෙහි කරලා කෝපය වැඩි කරගන්නේ නැතිව ඔහුගේ යහපත් වූ වචන ගැන නොදුමලොක් වචන ගැන එහෙම නැත්නම් ਵਿਚාරපූර්වකව ඔහු කතා කිරීමේ වටිනාකම ගැන ඒ හිත පහදව ගන්නට පුළුවන් වාචසික සමාචාරය ගැන ඒ වෙලාවට කල්පනා කරන්න. එහෙම කල්පනා කරලා හිතේ ඇති වෙන කෝපය දුරු කරගන්න හරියට අර පාරායිනේ තියෙන රෙදි කඩක් දැකලා ඒක දකුණු වම් පයෙන් මැඩගෙන දකුණු පයෙන් දිගහැරලා ඒකේ දි รา පත් වෙච්ච වැරහැලි වුණු කොටස් ටික බැහැර කරලා යහපත් වූ රෙදි කඩ රැගෙන නික්ම යන්නා වගේ ඒ පුද්ගලයාගේ නොසුදුසු කොටස් ටික ගැන හැපෙන්නේ ගැටෙන්නේ නැතිව ඒ ටික බැහැර කරලා අර යහපත් කොටස විතරක් නැවත නැවත ආවර්ජනා කරන්න කියලා සරියුත් හාමුදුරුව පැහැදිලි කරා. මේ පළවෙනි පුද්ගලයා. ඊළඟට දෙවෙනි පුද්ගලයාගේ ස්වභාවය තමයි ඒතනත්තා වාචසික වශයෙන් අනිත් අයට පීඩා ඇති කරනවා. අපරිසුද්ධ වචී සමාචාරෝ කතා කරනකොට ਵਿਚාරයක් නැහැ. ඒ කියන වචනයෙන් අනුන්ට හොඳක් වෙනවද නරකක් වෙනවද චිත්ත පීඩාවක් ඇති වෙනවද සිත් ඇවුලක් ඇති වෙනවද ගැටෙනවද එහෙම එකක් හිතන්නේ නැහැ ඇත්තක්ද බොරුවක්ද එහෙම ਵਿਚාරයක් නැහැ හිතට එන එක කටට ආපු එක එහෙමම කියනවා එතකොට බොහෝ දෙනාට ඒ තනත්තාගේ මේ කතා බහ පිළිබඳව ගැටුමක් ඇති වෙන්න පුළුවන් ආඝාතයක් ඇති වෙන්න පුළුවන් නමුත් ඒ තනත්තා වැඩ කරනකොට කොයිම අවස්ථාවකවත් අනුන්ට අනර්ථයක් වෙන විදිහට ක්‍රියා කරන්නේ හිංසාකාරී විදිහට වැඩ කරන්නේ බොහොම ਵਿਚාරපූර්වකව දුරදිග බලලා කටයුතු කරනවා. හැබැයි කතාවෙහි කිසි සංවරයක් නැහැ. ඒ බඳු පුද්ගලයාගේ වචන පිළිබඳව අපේ මනසේ පටිඝයක් ඇති වෙන්නට පුළුවන්. සරියුත් හාමුදුරුවෝ දේශනා කරනවා එබඳු අවස්ථාවල එතනත්තාගේ වාචසික විසමාචාරයන් ගැන නැවත නැවත හිතන්න යන්න එපා. ඒ ගැන කල්පනා කරන්න එපා. ඒ වෙලාවට අපි හිතන්න ඕන මොකක් ගැනද? ඔහුගේ කායික ක්‍රියාවන්ගේ යහපත් බව. ඔහු කයින් අනුන්ට අනර්ථයක් කරන්නේ අවැඩක් කරන්නේ නැහැ, හිංසාවක් කරන්නේ දුරදිග බලලා ඔහු ක්‍රියා කරන්නේ Tamanටත් අනුන්ටත් යහපතක් වෙන විදිහට. ඒ නිසා වචනයේතරම් සංවර නැති වුණාට කතා කරන වචනේ ਵਿਚාරපූර්වක නැති වුණාට ඔහු කරන ක්‍රියාවෙන් ලෝකෙට යහපතක් වෙනවා කියලා අර ක්‍රියාවේ තියෙන යහපත් පැත්ත ගැන කල්පනා කරන්නේ. එහෙම කල්පනා කරනකොට උපන්නා වූ ආඝාතය දුරු කරගන්නට පුළුවන් කියලා සරියුත් හාමුදුරුව පැහැදිලි කරනවා. දැන් මේ පුද්ගලයා පිළිබඳව සරියුත් හාමුදුරුව උපමාවක් දක්වනවා. ග්‍රීස්ම කාලේ ඒ ග්‍රීස්මය නිසා මහමග දීර්ඝ වේලාවක් පයින් ඇවිදින් වෙහෙසටපත් වෙලා පිපාසයටපත් වෙලා තෙහෙට්ටුවටපත් වෙලා එන පුද්ගලයෙකුට හමු වෙනවා දියසෙවල් ආදීන් වැසී පවතින ලිඳක් හම්බ වෙනවා ඒ ලිඳේ ජලය පිරිසිදුයි නමුත් මතු පිටින් දියසෙවල වලින් වැසිලා පවතිනවා දැන් මේ පුද්ගලයා ග්‍රීස්මය නිසා තෙහෙට්ටුව නිසා පිපාසය නිසා මේ ලිදෙන් පැන් ටිකක් බොන්නට ඔහුට අවශ්‍යයි. හැබැයි මතු පිටින් තියෙන දියසෙවල නිසා එකවර ජලය පානය කරන්න බෑ. ඒ නිසා ඔහු දෝතින්ම අර ලිඳේ මතු පිටින් තියෙන දියසෙවල එහාට මෙහාට තල්ලු කරලා පිරිසිදු ජලය මතු කරගෙන දෝතින්ම දිය අරගෙන ජලය පානය කරලා පිපාසය සංසිඳුවාගෙන ඔහු නික්ම අන්න ඒ වගේ අර වාචසික වශයෙන් විෂමාචාර වූ වචනය පිළිබඳව අපේ මනස ගැටෙන පුද්ගලයාගේ වාචසික විසමාචාරයන් ගැන මෙනෙහි කරන්නේ නැතිව ඒ තනත්තාගේ කායික ක්‍රියාවන්හි යහපත් බව පිළිබඳව කල්පනා කරලා හිතේ මතුවෙන කෝපය, පටිඝය දුරු කරගන්නට ක්‍රියා කළ යුතුයි කියලා සරියුත් හාමුදුරුවෝ උපදෙස් දෙනවා. දැන් පින්නතුනේ මේ උපමා දෙකෙහිත් විශේෂයක් තියෙනවා. අර කායික වශයෙන් යම් යම් නොකටයුතුකම් කරන පුද්ගලයා පිළිබඳව දැක්ුවේ පාංශකූල චීවරයක්. ඒකේ අර අපවිත්‍ර කොටස කෙලින්ම ඉරලා අයින් කරන්න පුළුවන්. හොඳ කොටස වෙන් කරලා ගන්න පුළුවන්. හැබැයි මේ වාචසික වශයෙන් විෂමාචාරයන් පවත්වන පුද්ගලයා ගැන සරියුත් හාමුදුරුවෝ දක්වන්නේ දියසෙවල් වලින් වැසී පවතින ලිඳක්. එතකොට ලිඳේ වතුර පිරිසිදුයි. මතු පිටින් දියසෙවල් තියනවා. ඒ දියසෙවල දෝතින් එහාට මෙහාට තල්ලු කළාට ආය ආය පැටලි පැටලි එනවා. අර රෙදි කෑල්ලක් ඉරලා අයින් කරනවා වගේ එකවර බැහැර කරන්න ලේසි නෑ. දියසෙවල් වල ස්වභාවය තමයි නැවත නැවත ඇඟිලි වල පැටලි පැටලිත් වෙනවා. කොච්චර අයින් කළා වුණත් ආයේ ඒ තිබිච්ච තැනට එකතු වෙනවා. අන්න ඒ වගේ තමයි කෙනෙකුගේ කායික වශයෙන් පවතින යම් යම් දුර්වලකම් කායිකව ඔහු විසින් කරපු යම් යම් සිත ගැටෙන තැන් අපට අමතක කරන්න පහසු වුණාට වචනයෙන් අපට අපහාස කළ දේවල් වචනයෙන් අපිව රිද්දු අවස්ථා ඒවා අපට එකවරම මනසින් බැහැර කරන්න පහසු නෑ අර දියසෙවල වගේ තමයි එහාට තල්ලු කරනකොට ආයෙත් එනවා ආයෙ අතේ පැටලිලා එනවා ඒ වගේ අර රෙදි කඩක් ඉරලා අනවශ්‍ය කොටස බැහැර කරලා පිරිසිදු කොටස ගන්න තරම් ලේසි නෑ දියසෙවල් වලින් වැසුණු ලිඳක ඒ දියසෙවල් ටික ඉවත් කරලා පිරිසිදු වතුර බේරගන්න එක ඒ වගේ තමයි කායික විෂමාචාරයන් ඇති පුද්ගලයා ගැන හිත සකස් කරගන්න තරම් අපට පහසු නෑ වාචසික විෂමාචාරයන් ඇති තැනැත්තා ගැන හිත පහදවා ගන්න එක ඒ තරම්ම පහසු නෑ ඉතින් මේ උපමා වලින් පවා සරියුත් හාමුදුරුව එහි තියෙන විශේෂත්වය දක්වලා තියෙනවා. ඊළඟට තුන්වෙනි පුද්ගලයා තමයි ඒ පුද්ගලයා කායික වශයෙන්ුත් විෂමාචාර ඇති කෙනෙක්. ඒ කියන්නේ කරන වැඩවලිනුත් අනිත් අයට පීඩා ඇති වෙනවා ਵਿਚාරපූර්වකව නෙමෙයි වැඩ කරන්නේ. කතා බහ කළා වුණත් කිසිම ਵਿਚාරයක් ඇතුව නෙමෙයි කතා කරන්නේ. අනිත් අයගේ හිත රිදෙනවද, හිත බිඳෙනවද, ඒවා ගැන ඔහුට හැඟීමක් නැහැ. නමුත් ඒ තනත්තා විටින් විට මානසික වශයෙන් යම්කිසි ಗುಣධහමක යෙදෙන්නට උත්සාහවත් වෙනවා. බණ දහම් අහනවා, ඒ වගේම යම්කිසි අරමුණක සිත එකඟ කරගන්නට වෑයම් කරනවා. මානසික වශයෙන් යම්කිසි යහපත් තත්වයක පවතින්නට උත්සාහ කරනවා හැබැයි කායික වාචසික අංශ දෙකම අපේ මනස ගැටෙන්නට හේතු වෙනවා එබඳු පුද්ගලයෙක් පිළිබඳව ආඝාතයක්, කෝපයක්, ක්‍රෝධයක් මතුවෙනවා නම් ඔහුගේ විෂම වූ කායික ක්‍රියාවන් ගැන මෙනෙහි කරන්න එපා. එහෙම මෙනෙහි කරනකොට නැවත නැවත කෝපය මතුවෙනවා. ඒ වගේම වාචසික විෂමාචාරයන් ගැන සිහි කරන්නටත් එපා. ඒව ගැන සිහි කරනකොට නැවත නැවත කෝපය මතුවෙනවා. ඔහු අර කලින් කල විටින් විට හෝ පුරුදු පුහුණු කරන ಗುಣධර්ම පිළිබඳව සිතලා ඒ ගැන සිතේ ප්‍රසාදයක් ඇති කරගන්න. එහෙම ප්‍රසාදය මතු කරගෙන ඒ තනත්තා කෙරෙහි ආඝාතය දුරු කළ යුතුයි කියලා සරියුත් සම්දුරු පැහැදිලි කරනවා. මේ පිළිබඳ උන්වහන්සේ උපමාවක් දක්වනවා. අර විදිහට ග්‍රීෂ්ම කාලේ දීර්ඝ මාර්ගයක වෙහෙස මහන්සි වෙලා පිපාසිතව ගමන් කරන කෙනෙකුට පානය කරන්නට සුදුසු ජලය මුණ ගැහෙන්නේ නැහැ, හමු වෙන්නේ නැහැ. එක් අවස්ථාවක ඔහුට මුණ ගැහෙනවා අර ගව කුරයක් නිසා හැදුණු පුංචි කුඩා වලක ඒ කියන්නේ ගවයේ পায় තිබ්බහම මඩ සහිත අවස්ථාවල ඒ পায় යටට බැස්සහම අර ගව කුර නිසා කුඩා වලක් සැකසෙනවා එතකොට මඩ වේලුනහම එතන පුංචි වලක් හිටිනවා අන්න ඒ වගේ කුඩා ගව කුරක් නිසා හැදුණු පුංචි වලක වතුර ස්වල්පයක් තියෙනවා දකින්න දකින්නකොට මේ ග්‍රීස්මෙන් තෙහෙට්ටුවටපත් වෙලා පිපාසිතව ඉන්න තැනත්තා කල්පනා කරනවා මේක භාජනයකින් ගන්නත් බෑ. අතින් ගන්නත් බෑ. එහෙම ගන්න ගියොත් මේක කැළතිලා බොර වෙනවා. ඒ නිසා හොඳම ක්‍රමය තමයි අතපය හතරම හකුලුවාගෙන හරියට ගවේ ජලය පානය කරන්න වගේ කටින්ම මේ වතුර ස්වල්පය අරගෙන පානය කරන එක තමයි වඩාම යෝග්‍ය කියලා එතන ධන නවාගෙන වැලමිට බිම ඇනගෙන මුව තියලා අර කුඩා ගව කුර නිසා සැකසුණු කුංචි දිය කඩਿੱත්තේ ජලය ටික පරිස්සමින් පානය කරලා පිපාසය දුරු කරගෙන නික්ම අන්න ඒ වගේ අර කායික වශයෙන්ුත් විෂමාචාර ඇති වාචසික වශයෙන්ුත් විෂමාචාර ඇති පුද්ගලයාගේ කායික වාචසික දෙපසින්ම Tamanට හිතලා හිත පහදවා ගන්නට කිසිවක්ම නැහැ. නමුත් මානසික වශයෙන් එතනත්තා යම් කිසි ಗುಣධමකට නැඹුරු වෙන්නට වෑයම් කරන කෙනෙක් අන්නේ ස්වල්ප ගුණය හෝ කල්පනා කරලා Tamanගේ මනසේ ආඝාතය දුරු කරගත යුතුයි. හරියට අර ගවකුර නිසා සැකසුණු කුඩා දිය කඩਿੱත්තේහි ජලය මුවින්ම අරගෙන පානය කරලා පිපාසය දුරු කරගන්නාසේ ඊට වඩා ලොකු පහසුකමක් ගැන හිතන්නට බෑ. ඒ වෙලාවේ හැටියට, අවස්ථාවේ හැටියට එතනත්තා ඒ ජලය ටික පානය කරන්නේ ඒ විදිහෙන් දුෂ්කරව. අන්න ඒ වගේ මේ තනත්තාගේ අර මානසික ගුණය ගැන අවධානය යොමු කරලා අර ප්‍රකටව පෙනෙන කායික වාචසික විෂමාචාරයන් ගැන නොහිතා ඒ තනත්තාගේ මානසික ගුණය ගැන හිතලා හිතේ ඇතිවන කෝපය දුරු කරගන්න කියලා සරියුත් හාමුදුරුවෝ පැහැදිලි කරනවා. ඊළඟට හතරවෙනි පුද්ගලයා ගැන සඳහන් කරනෝ ඒතනත්තා අපරිසුද්ධ කාය සමාචාරෝ හෝති අපරිසුද්ධ වචී සමාචාරෝ නච ලබති කාලේන කාලං චේතසෝ විවරං චේතසෝ පසාද ඒතනත්තාගේ කාය සමාචාරයන්හි පිරිසිදු බවකුත් නැ වචී සමාචාරයන්හි පිරිසිදු බවකුත් නැ කලින් කල විටින් විටවත් ගුණයකට දහමකට සිත නැඹුරු කරන්නේත් නැහැ කායික වාචසික මානසික වශයෙන් මොකක්වත්ම ගත යුත්තක් නැහැ. හිත පහදවා ගන්නට කිසිවක්ම නැහැ. නමුත් එබඳු තනත්තා කෙරෙහි උපන්නා වූ ක්‍රෝධය දුරු කළ යුතුයි කියලා සරියුත් හාමුදුරුව පැහැදිලි කරනවා. උපමාවක් දක්වනවා ග්‍රීෂ්ම කාලේ බොහෝ වෙහෙසටපත් වෙලා මහමග ගමන් කරන තැනැත්තෙක් තව දීර්ඝ මාර්ගයක් ඔහුට ඉදිරියට යන්නට තියෙනවා. ඉදිරියේදී ඔහුට උපකාර ලැබිය හැකි ගම්මානයක් ලැබෙන්නට තව හුඟක් දුර යන්න තියෙනවා. ආපස්සට බැලුවත් එහෙමයි. ආපසු ආවත් ඉදිරියට ගියත් ඔහුට සහනයක් සලස්වා ගන්නට පේනමානයක කවුරුවත් නැහැ. ඊළඟට සුදුසු ආහාර පානත් ඔහු වතේ නැහැ. බීමට ජලයත් නැහැ. ක්ලාන්ත ගතියට ඇතිවෙන පීඩාවන් සමනය කරගන්නට ඖෂධයකුත් නැහැ. උපස්ථානයට කෙනෙකුත් නැහැ. මඟ පෙන්වන්න කෙනෙකුත් නැහැ. මේ කිසිවක්ම නැතුව අසරණව යන අසරණෙක් දැක්කොත් ඒ තනත්තා කෙරෙහි අනුකම්පා කළ යුතුයි කරුණාව ඉපදවිය යුතුයි අනේ මේ තනත්තාට සුදුසු ආහාරයක් ලැබුණොත් සුදුසු පානයක් ලැබුණොත් සුදුසු ඖෂධයක් ලැබුණොත් සුදුසු මාර්ගෝපදේශකයෙක් ලැබුණොත් සුදුසු උපස්ථායකයෙක් ලැබුණොත් මේ තනත්තාට nirupadrito මේ ගමනාන්තයේත් එක් ය아가න්නට පුළුවන් එහෙම නොලැබුණොත් මොහු අතරමඟ වෙනසී යනවා නේද කියලා කරුණාව උපදවාගෙනම ඒ තනත්තාට උපකාර කළ යුතුය අන්න ඒ වගේ සරියුත් හාමුදුරුවෝ සිහිපත් කරනවා මේ තනත්තාගේ කාය සමාචාරයන් ගැන හිතලා කල්පනා කරලා හිත පහදවා ගන්නටත් බෑ. වචී සමාචාරයන් ගැන හිතලා කල්පනා කරලා හිත පහදවා ගන්නටත් බෑ. මානසිකව හිතන්නට තරම් ගුණයකුත් නැහැ. ඒ බඳු තනත්තා කෙරෙහි අනුකම්පාව ඉපදිය යුතුයි, කරුණාව ඉපදිය යුතුයි. මේ තනත්තාගේ මේ කායික, වාචසික, මානසික විසමාචාරයන් හේතු කොටගෙන මොහු සසර ගමනේ විනාශයට පැමිණනවා. මේ තනත්තාට සුදුසු කල්යාණ මිත්‍රයෙක් හිටියොත් සුදුසු විදිහට මඟ පෙන්වන කෙනෙක් හිටියොත් මේ දුරාචාරයන්ගෙන් යොමු වෙලා සසරේ රැකෙන්නට පුළුවන්. එහෙම නැත්නම් මේ තැනත්තා වෙනසී යනවා නේද? එනිසා කෝපය උපදවන්නේ නැතිව හැකි පමණින් ඒ තැනත්තා සුරක්ෂිත කරන්නට අනුකම්පාවෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් සහාය විය යුතුයි කියන අදහසින් ඒ තනත්තා කෙරෙහි අනුකම්පාව ඉපදිය යුතුයි කරුණාව ඉපදිය යුතුයි ඒ තුලින් අර ජනිත වෙන ද්වේෂය දුරු කළ යුතුයි කියලා සරියුත් හාමුදුරුව පැහැදිලි කරනවා ඊළඟට පස්වෙනි පුද්ගලයා හැම පැත්තෙම සුදුසුකම් ඇති කෙනෙක් කාය සමාචාරයත් යහපත් වචී සමාචාරයත් යහපත යහපත් කලින් කල ಗುಣධහමට නැඹුරු වෙලා මානසික වශයෙන් හොඳ මට්ටමින් පවතිනවා ඉතින් මේ බඳු කෙනෙක් ගැන අපට කෝපයක් ඇති වුණොත් අවශ්‍ය නම් යහපත් වූ කාය සමාචාරය ගැන හිතන්න. අවශ්‍ය නම් යහපත් වූ වචී සමාචාරය ගැන හිතන්න. අවශ්‍ය නම් යහපත් වූ මනෝ සමාචාරයන් ගැන හිතන්න. ඒ කායික වාචසික මානසික කවර ගුණයක් ගැන හෝ හිතලා කැමති විදිහට හිතේ ඇතිවෙන කෝපය පටිඝය දුරු කරගන්න කියලා සරියුත් හාමුදුරු උපදෙස් දෙනවා. එය උදාහරණයක් හැටියට දක්වනෝ ග්‍රීෂ්ම ඍතුවේ වෙහෙසටපත් වෙලා පිපාසිතව එන පුද්ගලයෙකුට හොඳට පිරිසිදු ජලය පිරී තියෙන පොකුණක් හම්බ වෙනවා. ඒ වගේම හොඳට ගස් කොළන් වැඩිලා සෙවණ ඇති තැනක මේ පොකුණ තියෙන්නේ. එතකොට ඒ තැනත්තා මේ පොකුණෙන් ජලය පානය කරලා ජල කරලා ගත වෙහෙස නිවාගෙන කැමති තාක් වෙලා අර ගස් යට සෙවණේ සැතපී ඉඳලා ඔහුට නික්ම යන්නට පුළුවන්. අන්න ඒ වගේ හාත්පසින්ම කායික වාචසික මානසික කියන මේ පැති තුනෙන්ම යහපත් වූ පුද්ගලයා පිළිබඳව අපේ මනසේ කෝපයක් උපදිනවා නම් ඒ කෝපය කැමැති අංශයක් පිළිබඳව කල්පනා කරලා දුරු කරගන්නට පුළුවන් කියන බව සරියොත් හාමුදුරුව පැහැදිලි කරනවා. ඉතින් මෙන්න මේ විදිහට සරියොත් මහරහතන් වහන්සේ දා භික්ෂූන් වහන්සේලාට පැහැදිලි කරන්නේ සමත මූලිකව පටිඝය දුරු කරන ක්‍රම පහක්. අපට අපේ මනසේ මතුවෙන දුර්වලකම් දුරු කරන්නට ක්‍රම දෙකක් තියෙනවා සමත විදර්ශනා වශයෙන්. සමත කියලා කියන්නේ යම් අරමුණක් නිසා අපේ මනසේ දුබලකම මතුවෙනවා නම් ඒ අරමුණ ගැන නැවත නැවත මෙනෙහි කරන්නේ නැතිව වෙනත් යහපත් අරමුණකට අවධානය යොමු කරනවා. රාගය මතුවෙනවා නම් අසුභයට අවධානය යොමු කරනවා. ඒ වගේම ද්වේෂය මතුවෙනවා නම් මෙත්සිත ඇති කරගන්නට පුළුවන් කාරණයකට අවධානය යොමු වෙනවා. මනස වික්ෂිප්ත වෙනවා නම් චිත්ත ඒකාග්‍රතාවය ඇති වෙන කාරණයකට අවධානය යොමු කරනවා. අන්න ඒ විදිහට මේ කාරණා පහේදීම සරියොත් හාමුදුරුව අපට පෙන්වා දෙන්නේ යම් අරමුණක් නිසා පටිඝය, කෝපය, ආඝාතය ඇති වෙනවා නම් ඒ අරමුණෙන් සිත ඉවත් කරලා යහපත් පැහැපත් අරමුණක සිත පවත්තලා සිත සංසුන් කරන ක්‍රමය. ඒ ක්‍රමයට කියන්නේ සමතයයි කියලා. විදර්ශනාවයි කියලා කියන්නේ අරමුණ පිළිබඳවත් Tamanගේ මනෝභාවයන් පිළිබඳවත් හේතු ප්‍රත්‍ය වශයෙන් ත්‍රිලක්ෂණ වශයෙන් ගැඹුරින් අවබෝධ කරමින් ඒ ගැටලුව निराකරණය කරන ක්‍රමය. ඒතර විදර්ශනා ක්‍රමය තුළින් තමයි අපේ දුර්වලකම කුමක්ද කියලා හරියට තේරුම් අරගෙන ඒ දුර්වලකම මතුවීමේ හේතු ප්‍රත්‍ය හඳුනාගෙන එය වෙනස් කරන්න. දැන් මෙතනදි වෙනස් කරන්නේ බාහිර අරමුණ පිළිබඳව ඇති වෙන පටිඝය අරමුණ වෙනස් කිරීමෙන් දුරු කරන ක්‍රමයකයි සරියුත් හාමුදුරුවෝ පැහැදිලි කරන්නේ. ඒකයි සමත ක්‍රමයයි කියලා හැඳින්වෙන්නේ. විදර්ශනාවේදී අපි ඍජුව බලන්නේ අපේ මනසේ කෝපය මතුවෙනවා නම් සදෝ සංවාචිත්තං සදෝ සංචිත්තංති පජානාති මගේ සිතේ ද්වේෂයක් මතුණා කියන බව සිහියෙන් දකිමින් තමන්ගේ සිත ගැනම අවධානය යොමු කරලා ඒ ද්වේෂය ඇතිවීමේ හේතු ප්‍රත්‍ය හරියට දැනගෙන එය දුරු කරන්නට ප්‍රයාත්මක වෙන රටාව. ඉතින් ඒ සඳහා උපකාර වෙන සමත මූලික ක්‍රම පහක් සරියුත් හාමුදුරුවෝ මේ සූත්‍ර දේශනාවේදී පැහැදිලි කරනවා. අපේ සිතේ මතුවෙනා වූ ආඝාතය, කෝපය දුරු කිරීම සඳහා. ඉතින් මේ காரணා පහ අපේ ජීවිතවලත් අපිට මෙබඳු පුද්ගලයෝ හමු වෙනවා. ඇතැම් අය කරන කටයුතු හොඳයි. නමුත් වචනය සිත් රිදවනවා. සමහර කෙනෙකුගේ වචනය බොහොම මෘදු මොලොක්. නමුත් කරන වැඩවලින් අපට කෝපය නොසතුට ඇති වෙනවා. සමහරුන්ගේ කායික වාචසික දෙපසින්ම අපේ මනසෙන් නොසතුට ඇති කරනවා. නමුත් මානසික ගුණාංග තියෙන හොඳ ඒවා. සමහර කෙනෙකුගේ කායික වාචසික මානසික කියන මේ අංශ තුනෙන්ම අපේ සිත දූෂ්‍ය කරන විදිහට පසුබිම සැකසෙනවා. ඉතින් මේ හැම පුද්ගලයා කෙරෙහිම අපේ මනසේ කෝපය, ద్వේෂය හටගන්නේ ඒ අයගේ වරද නිසා නෙමෙයි, ඒ අය කරන කියන දේ බාහිර ප්‍රත්‍යක් වෙනවා පමණයි. අපි ඒ පිළිබඳව සිතන ආකාරය මතයි අපේ මනසේ කෝපය, ද්වේෂය වර්ධනය වෙන්නේ කියන කාරණේ નિවරදිව තේරුම් අරගෙන ඒ අරමුණු වෙනස් කරමින් අපේ සිතේ සැහැල්ලුව ඇති කරගන්නා ක්‍රමයක්, කෝපය දුරු කරගන්නා ක්‍රමයක් සරියුත් හාමුදුරුවෝ මේ සූත්‍රයේදී දේශනා කරන්නේ පුද්ගලයන් 5 දෙනෙක් එහෙම නැත්නම් අවස්ථා 5කදී ජනිත වෙන්නා වූ ඒ කෝපය දුරු කරගන්නා ක්‍රම පහක් මෙහිදී උන්වහන්සේ පැහැදිලි කරනවා.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 මිත්‍රාදීන් මේ කුසල් දහම් සතුටින් අනුමෝදන් වෙත්වා ඒ හැම දිනාගෙම භව ගමන සුවපත් කරගනිත්වා ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් දකිත්වා කියලා ප්‍රාර්ථනා කරන් ඔබ අප හැම දිනාටම මේ උදාර කුසලය මෙලව යහපත અભිවෘද්ධිය පිණිස පවතිවා සසර වාසය කරන තාක් නරකාදී සතර අපායකට මිත්‍යා දෘෂ්ටි කුලයකටපත් නොවීම පිණිස කල්යාණ මිත්‍ර සම්පත්තිය සද්ධර්ම ශ්‍රවණේ ලැබීම පිණිස හේතු වේවා බුදු පසේ බුදු මහරහතන් වහන්සේ නිවී සැනසී පැමිණ වදාළ උතුම් නිවනින් සැනසීම පිණිසම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරා. හැම දිනාටම තෙරුවන් සරණයි.